ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ගුවන් විදුලිය ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙකු දන්න දෙයක් තමයි උත්තර ಭಾರತೀಯ රාජධාරී සංගීතය මහත් කොට සැලකෙන සංගීතඥයින් රාශියක් ගුවන්විදුලියේ හිටියා. ඒ වගේම ඔවුන්ගේ අභිප්‍රාය වුණේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පාදක කරගත් සංගීත පද්ධතියක් අපේ රටේ ප්‍රචලිත කරන්න. ඒකට දයන් ලෙදිරිසිංහ සූරීන්ගේ සිට ඉන්පසු බිහි වුණු සියලුම සංගීතඥයින්ගේ මූලික අභිලාෂය වුණේ එයයි. හැබැයි සුනිල් ශාන්ත ගීත ලෝකයට ආවට පස්සේ මේ ඒ සංදිස්ථානයෙන් වෙනත් පැත්තකට ගුවන්විදුලි සංගීතය පමණක් නෙවෙයි ලංකාවේ සංගීතයම හැරුණා. මේ සුනිසාන්තගේ ගායන ප්‍රකාරය දැක්ක සංගීතඥයන් ගණනාවක් ඔහු පසුපස ආවා. එයා අතරින් ප්‍රධාන කීප දෙනෙක් තමයි පීඑල්.ඒ. සෝමපාල, බී.එස්. පෙරේරා, පැට්‍රික් දෙනිපිටිය වගේ අය. මේ අය සුනිල් ශාන්තගේ මේ බටහිර ආරට නැඹුරු සංගීතයෙන් මහත් ආස්වාදයක් ලබාගෙන ඒ උස්සේ Tamanගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට වෑයම් කරා. ඊට පස්සේ සීදී ප්‍රනාන්දුල වගේ තවත් කන් විශාල කණ්ඩායමක් චන්ද්‍රාද සිල්වා වින්සන්ත පෝල් පීරිස් මේ වගේ ගායක කණ්ඩායමකුත් ආවා මේ ගී ආර ඉදිරියට අරගෙන යන්න. මේ පාරේ ආපු සංගීතඥෙක් තවත් ගුවන්විදුලියෙන් බිහි වුණා. ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ගිටාර් වාදකයෙකු හැටියට හිටපු වික්ටර් දලුගම තමයි මම මේ කියන සංගීතඥයා. ඔහුත් මේ සුනිල් ශාන්ත ආරම්භ කරපු බටහිර ආර්ය ගීත කලාවට වැඩි නැඹුරුවක් දක්වපු කෙනෙක්. හැබැයි ඔහු ඒ ආර වෙනස් කරපු යම්ම් අවස්ථා තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අද අපි ජනරන්ජන ගීතුලින් වික්ට දලුගම සංගීතඥයා ගැන සිහිපත් කරන්න උත්සාහ කරේ ඔහු අපෙන් වියෝ වෙලා අවුරුදු 22ක් වෙනවා. හැබැයි ඔහුගේ ගීත අදත් අමරණීයව අපි රස විඳිනවා. අපි ඔහුගේ ඔහු නිර්මාණය කරපු ගීත කිහිපයක් අද ජනරන්ජන ගීතුලින් කොබහමුවේ තබන්න වෑයම් කරනවා. අපි අහමු අපි තෝරගත්ත පළවෙනි ගීතය රන් දොරින් එන්න පායලා අමිතා දරුගම ගායනා කරන්නේ කරුණාරත්න අබේසේකරගේ පස්මාලාව වික්ටර් දලුගම තමයි සංගීතවත් කරන්නේ. දැන් වික්ටර් දලුගමගේ මේ ගීතය අර මම කියපු පීඑල්ඒ සෝම්පාර, සුනිල් ශාන්ත, බීඑස් පෙරරා, පැට්‍රික් දෙනිපිටිය වගේ අයගේ ආරේම යන ගීතයක්. විශාරද අරවින්ද මෙවැනි ගීත අපේ මේ ගීත වංශයේ පෝෂණයේදී කොයි ආකාරයකටද බලපෑවේ? ඒ අපේ ගීත සම්භාරයට විවිධත්වයකට කළා. පුදුමාකාර විදිහට මේ විවිධ ගීත සම්භාරයක් මිනිස්සු මේක හරියට පිළිඅරගෙන නැහැ. ඔව්. මේ රාගධාරී ගීත ආරම්භ තියෙනවා තමයි. නමුත් මේ වගේ අර විවිධ ශෛලීන්ට මේක බීස් පෙර කරපු ශෛලිය. එතකොට පැට්‍රික් ඩෙනිපිටිය. මේ වගේ ශෛලීන් රාශියකුත් මේ අතර මේ මේ පේන්න තියෙනවා. අපිට අහෙන්න තියෙනවා. ඉතින් මේවා මතු කරලා ගන්න එක අපේ යුතුයකමක්. ඔය ඇත්තටම දැන් රසික ජනයා හැමදෙනාම එකම ආරක ගීත රස විඳින පිරිසක් නෙවෙයිනේ. නැහැ. එතකොට අපි සමහර වෙලාවට ඔය භජන් වගේ කාවාලි වගේ ගීත අහන් රස විඳින අය ඉන්නවා. එතකොට මේ සරල ශාස්ත්‍රීය ගීත රස විඳින අය ඉන්නවා. ඒ වගේම මේ වගේ ඊටාම සරල රසයක් තියෙන පොඩි විනෝදාත්මක ගීත රස විඳින පිරිසකුත් ඉන්නවා. ඔව් ජනප්‍රිය ගීත කියන්න පුළුවන්. දැන් මම හිතන්නේ කාර මල්ගොමුවක් වගේ විවිධ පාටමල් විවිධ සුවඳ හවන මල් විවිධ හැඩේ මල් තියෙන මල් ගොමුවක් වගේ තමයි මේ අපේ ගීත ක්ෂේත්‍රය අරගෙන බලනකොට. දැන් අපි අද හිතුවේ මේ වික්ටර් දලුගමගේ සංගීත ආහාර සහ ඔහුගේ තනුවල තියෙන විවිධත්වය සලකා බලන්න. අපි තෝරගත්ත ඊළඟ ගීතයත් වික්ටර් දලුගම සංගීතවත් කරපු ගීතයක්. අපි ඒක අහලා එහි සංගීත පාර්ශවයත් පද ගැන සාකච්ඡා කරමු. නෙතක නෙළුම් මට කුමටද ඔබ හිනහේ නම් නෙතක කැලුම් විඳ සැතපෙමි ඔබ සෙවණේ මම හරි ඉතා මధుර සොඳුරු ආදර ගීතයක් මට හිතෙනවා අර හද පිරිමදින ගීතයක් කියලා ඒ තනුව ඒ තරම්ම මధుරයි ප්‍රේමකී දල්විස් තමයි මේ පදමාලාව ලියන්නේ ආදර ගීතයකට කිව හැකි බොහෝ දේවල් කැටි කරලා ප්‍රේම ගීතමේ ගීතය ලියලා තියෙනවා ටිවුඩ ජයසාන්ත සමග අමිතා දළුගම මේ ගීතය ගායනා කළේ. දැන් පිටර දළුගමගේ තමයි මේ තනුව. මේ තනුව මට හිතෙන්නේ අර අපි අර කියපු ආරේ බටහිර තනුවකටම නැඹුරු ගීතයක් කියලා මිශ්‍රණයක් වගේ කියලා මට දැනෙන්නේ. හොඳ මිශ්‍රණයක් තියෙනවා. අපේ රාගධාරී ගුණෙත් කෙනෙකුට යන්තමට හෝ තියෙනවා. අපරදිග ගුණේ තියෙනවා. ඔක්කොගෙම හොඳ මිශ්‍රණය අතරින් කියන්නේ මේ ඒක සාර්ථක මිශ්‍රණයක්. <laughs> ඒ වගේම අපේ සිතාර් වගේ ඔරියන්ටල් භාණ්ඩ යොදලා ඒ ගතියත් ආරම්භ තියෙනවා. ඒකවර ඔබ කිව්වාගේ ශාන්ති කරගුණේ ඒක අර ආර්ථයට ගැළපෙන විදිහට ඔක්කොම තියෙනවා. ඔව් මම හිතන්නේ මෙවැනි ගීත අද ඇහෙනවා අඩුයි. අපි උඟත් දෙනෙක් මේ වගේ ගීත අපේ මේ ගීත එකතුවේ මෙවැනි මధుර ගීත ඇත්තටම මේ අලුත් પરම්පරාවට ඇහෙන්න සැලැස්සුවත් දැන් තනු නිර්මාණය කරන ආයත උනත් දැන් අර අර මధుර මధుර භාවය මේ තනුවකට එකතු කරන්නේ කොහොමද කියලා. අපි අද අහන ගීත ටිකක් මොකද්ද අර කර්ණකටුක භාවයක් තියෙනවා. ඒවෙන් අර සුමధుර ගතිය අඩුයි, මට සිරුට ගතිය අඩුයි, මෘදු භාවය අඩුයි. එවැනි ගීතයක් නිකන් රස විඳින්න අමාරුයි නිකන් උඩින් උඩින් මතු පිටින් යනවා මිස මම අර කියපු හද පිරිමදින ගතියක් දැනෙන්නේ නැහැ. ඊටම අඩු වයසෙන් නැති වුණා. මේ මොකද කියලා හිතනවා. ඔව් ඒක තමයි බලන්නේ මෙවැනි නිර්මාණ කුසලතා තියෙන ශිල්පීන් අපට අහිමි වීමම ලොකු පාඩුවක් මේ මේ ලොකු මෙහෙවරක් අපිට අහිමි වුණයි කියලා හිතෙනවා. දැන් මේක මෙතෙන්දී අපිට පේනවා ඔහු අර බටහිර ආදී කී ශෛලිය අනුගමනය කරපු කෙනෙක් වුණාට අවස්ථානුකූලව වෙනස් වෙන්න හැකියාව තිබුණු කෙනෙක්. ඒක තමයි කලාකරුවෙකුගේ තියෙන්න ඕන ඊටම වටිනා ගුණය. එතකොට තමයි නිර්මාණාවලියේ විවිධ උද්දීපනය වෙලා විවිධ අවස්ථා ප්‍රබෝධමත් වෙලා එන්නේ. ඒකට හොඳ නිදර්ශනයක් මට හිතෙන්නේ මේ ගීතය. මේ විලක නෙළුම් මට කුමටද කියන ගීතය. අපි තවත් ගීතයක් තෝරගත්තා. වික්ටර් දලුගමගේ නිර්මාණ කෞශල්‍ය හෙළිදරව් වන මතක සිනාවි වසරක සිතු විලිසෙනාගෙන තිලක තියාලා නිල වර්ණයෙන් කැඳුම් නෙලාලා නලලත කුංකුම තිලක තියාලා නිල වර්ණයෙන් කැඳුම් සත්ක විල නෙළුම නිලාලා පීරාවල් මනුගමසාලා නාගලුඩින් සුනිල් සරත් පෙරේරාගේ ගී පදමාලාව පණ්ඩිත අමරදේව අමිතා දර්ගම ගායනා කළේ. දැන් වික්ටර් දලුගම අපි පටන් ගත්තෙම ඔහු මේ බටහිර ආරේ ගමන් මඟ තෝරාගත්ත ගීත තනු නිර්මාපකෙක් සංගීතඥයෙක් හැටියට. දැන් අපිට ඒ අදහස වෙනස් කරන්න වෙලා වගේ නේද මේ වගේ ගීතයක් ඇහෙනකොට. ඔව් ඉතින් මේ ඇත්තටම වන්නමක් විදියට තමයි හදලා තියෙන්නේ. ඒක මම හිතන්නේ අර ගීපද රචනාවෙන් පොඩි තුරු දීම හැඩයක් ඒ ගත්තා දන්න. අනිත් එක මේ දැන් පඬිත් අමරදේ සාමාන්‍ය එතුමාගේ ගීතමනේ කියන්නේ. දැන් ඒක තෝරගන්න ඇත්තේ නේද? ඒක මේ තනුවේ සුමధుර භාවයට වෙන්න ඕන. ඔව්. එතුමා මේ පහසුවෙන් තනුවකට අනුගත වෙන්නේ නැහැ. ඔව්. එතුමාගේ හිතට හරියන සරිලන ගීතයක් නම් තමයි එතුමා ගායනා කරන්නේ. ගායනා කරන්න තෝරගන්න. ඇත්තටම සුනිල් සර පෙරේරා අපේ සාහිත්‍යයේ නිර්මාණ සාහිත්‍යයේ නිරන්දිතිය මුල් කරගෙන මේ ගීතය ප්‍රබන්ධය කරනවා. ඒක ඊටාම ਵਿਚාරපූර්වකව මීට අනුගත වෙන මේ පදමාලාවට මේ නිරන්දිතියගේ කොමල ලාලනය නිරූපණය වෙන විදිහට අනුව නිර්මාණය වෙනවා සංගීත කණ්ඩෝණින් පේනවා නිකන් එරන්දති එනවා වගේ. ඔව් ඒක තමයි මම මටත් ඒක හිතේ තමයි මම කිව්වේ. එරන්දතියගේ ගමන් ලතාව තියෙනවයි කියලා මටත් හැඟුණා ඒ ඒ නාද රූප දිහා බලනකොට. වික්ට තලුගම සංගීත වේදියා ගැන කතා කරන්න අපි අද තෝරගත් අවසන් ගීතය ඊළඟට අපි අහමු. මේ ගීතය ගායනා කරන්නේ අමිතා දඩුගම පදමාලාව කරුණාරත්න බේසිකර. Thank you. 勇敢的你。 ಮಿತ ಸಾದರೆ අපේ අමිත ආදරේ තාරකා දෙලියු නමුතු ආමරේ වාලුකා දෙලියු නමුතු සාගරේ මේ අපුණක් අපේ අමිත ආදරේ ආදරයක ප්‍රබෝධය ඒකේ තියෙන විචිත්‍රතාව ඒකේ තියෙන නර්තනයක යෙදෙන ආකාරයේ ඊටම ප්‍රබෝධාත්මක මේ පසුබිමක් මේ තනුවෙන් නිර්මාණය වෙනවා. විචාරද අරවින්ද. මොකද කොහොමද මේ මේ තනුව ඇත්තට මට හිතෙන්නේ හරි ප්‍රබෝධයක්. ඔව් අර ඔබතුමාගේ වගේ මේ නර්තනයට තුරු දෙන විදිහට ඉස්මතු කරන නර්තනයට උසි ගන්නන කියලා කිව්වත් කමන්නේ අනේ ඒ විදිය මේ මොකද රිද්මය මේ 68 කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අපේ පෙරදිග සංගීතයේ කැම්ටෝ කියලා කියනවා මේක හරියට මේ නැට වෙන තනුවක් මේ නැට වෙන රිද්මයක් ඉතින් ඒ අනුව මම හිතන්නේ ඔය වැඩසටහනක අන්තිම අවස්ථාවට වගේ ඊටාම විනෝද අවස්ථාවකට ගැලපෙනවා ඇත්තටම දැන් අද හුඟක් වෙලාවට තියෙන්නේ දැන් ඔය 68 කියන ඔය රිද්මය භාවිතා වෙනවා හැබැයි බොහොම ව්‍යක්ත නොවූ පදමාලා ව්‍යක්ත නොවූ බොහොම ගොරහැටි ගායනා එක්ක ඒ සික්සෙක් තුනම ඒකේ අපිට ප්‍රබෝධයක් දැනෙන්නේ හැබැයි අර හොඳ ගීතවත් පදමාලාවකට එක්ුණාම ඒ සික්සෙක් තුනත් ඒකේ රිද්මය බොහොම ඉක්මන් රිද්මයක් වුණත් වේග රිද්මයක් වුණත් ඒ ගීතයක් අපට වුණත් රස විඳින්න පුළුවන් අර ප්‍රබෝධය ඒ විකසිත වෙච්ච ස්වરૂපය අපේ හදවතට එකතු වෙනවා අද අපි වෑයම් කරේ වික්ටර් දලුගම කියන මේ සංගීත වේදියා දීර්ඝ කාලයක් අපේ සංගීතයට ලොකු මෙහෙවරක් ඉටු කළා. මට දැනගන්න තියෙන විදිහට චිත්‍රපට දෙකක ඔහු සංගීත නිර්මාණය කරා. ඒ චිත්‍රපට වල ගීත ගණනාවක් තිබුණා. එක හිත කියන චිත්‍රපටයටත් හරියනකොට ඔහොම තමයි කියන චිත්‍රපටයකත් ඔහු සංගීතය සහ ගීත නිර්මාණය කරලා තිනවා. හරුන් ලන්ත්‍රා, එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් වගේ අය ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම Three Sistersලත් වෙනුවෙන් මම හිතන්නේ මේ මේ ප්‍රබෝධාත්මක බටහිර ආර්ය ගීත ඒ කණ්ඩායම් ගීතවලට ගැළපෙන නිසා වෙන්න ඕනේ. Three Sistersලත් රන් පහනකි අපේ මිතුරෝ මිහිරි ගීත අද වාගේ දින වෙනි ගීත නිර්මාණය කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ කීර්ති ශේෂ භාවෝපගත වික්ටර් දලුගමගේ ගීත නොමරන ගීත නිසා වික්ටර් දලුගමත් නොමරන කලාකරුවෙකු හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ සඳරුවන් ලියනගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා